තෙරුවන් සරණයි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩය බුද්ධ ජයන්තේ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 12 වෙනි ග්‍රන්ථය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකේ භාග්‍යවතුන් වහන්සේ කජංගලා නම් නිගම් නිගමෙහි මුඛේලු වනේහි වාසය කරනසේක එසමෙහි පාරාශරීය අතවැසි උත්තර මානවක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුට වේ සතුට වේ. සිහි කටයුතු කතා නිමා කළ එකත් පසන එකත් පසහුන් පාරාශරිය අතවැසි උත්තර මානවකහට භාග්‍යවතුන් වහන්සේ තෙලවතාලහ උත්තර පාරාශරිය බ්‍රහ්මණ සව්වනට ඉන්ද්‍රිය භාවනාව දෙසා දැයි. බවත් ගෞතමයන් වහන්ස පාරාශරීය බ්‍රහ්මන සවනට ඉන්ද්‍රිය භාවනාව දෙසයි. උත්තර පාරාශරීය බ්‍රහ්මන සවනට කෙසේ ඉන්ද්‍රිය භාවනා දෙසාදයි. බවත් ගෞතමයන් වහන්ස මෙහිලා ඇසින් රූ නොදකීද කනින් ශබ්ද නොඅසාද බවත් ගෞතමයන් වහන්ස මෙපරිද්දෙන් පාරාශරය බ්‍රහ්මණ සව්වනට ඉන්ද්‍රිය භාවනා දෙසේ උත්තර මෙසේ කී කල්හි පාරාශරිය බමනහුගේ බස් පරිදි අන්දතමේ වැඩු ඉඳුරන් ඇතිවන්නේ කතිර තෙමේ වැඩු ඉඳුරන් ඇතිවන්නේ. ඒ කියන්නේ දැන් මේ ඉන්ද්‍රිය භාවනාව ගැන තමයි මේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුල කතා කරන්නේ. අපි අපට තේරෙන විදිහට මේක සරලව පැහැදිලි කරොත් මේ විදිහට තමයි දීර්ඝව මේ මේ විදිහට යනවා මේ මේ දේශනේ ඉදිරිපත් වෙන්නේ. එතකොට මේක බොහොම කෙටියෙන් බොහොම තේරෙන විදිහට කියනවා නම් මේ බුදුන් වහන්සේ මේ උත්තර මානවක ට මේ උත්තර මානවක මුණ ගැසුණු අවස්ථාවේ අර භාවනා ඉන්ද්‍රිය භාවනාව ගැන බුදුන් වහන්සේ අහනවා බෞද්ධ ගෞතම පාසරි බ්‍රහ්මන සවුරට ඉන්ද්‍රිය භාවනාව දෙසයි එතකොට උත්තර පාරසාරේ බ්‍රහ්මන සවනට කෙසේ ඉන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රිය භාවනාව දෙසාදයි බුදුන් වහන්සේ ප්‍රශ්න කරනවා. එතකොට කියනවා උත්තර පාරිසාරී බ්‍රහ්මන කියනවා මේ අස්ති අසින් රූප දැකලා නො අසින් රූප අසින් රූප ඇසින් රූ නොදකීද කනින් ශබ්ද නොඅසයිද ගෞතමයන් වහන්සේ මේ පරිද්දෙන් ඉන්ද්‍රිය භාවනාව කරනවා කියලා. ඒක බුදුන් වහන්සේ කියන එහෙමනම් ඊට වැඩි හොඳට ඒ ඉන්ද්‍රිය භාවනාව අන්ධ අන්ධ කෙනයි බිහිරි කෙනයි කරනවා කියලා. එතකොට මෙසේ වදාළ කල්ලි පාර්සරි අතවැසි උත්තර මානවක තුෂ්ණිම් භූත වෙලා තුෂ්ණිම් භූත වූයේ මතු ඒ ලැජ්ජාවටපත් වෙනවා. ඒක ඊට පස්සේ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරාශරීය අතවැසි උත්තර මානවක තුස්නිම් භූත තෙද ඒ තුස්නිම් භූත වීම නිසා ඒක වැටහීමෙන් ආනන්ද පාරිසරි බ්‍රාහ්මණ අන්පරිදි සවනට ඉන්ද්‍රිය භාවනා දෙසයි ආනන්ද අන්පරිද්දකින් ආර්ය විනෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාවේ එතකොට ආයුෂ්මත් ආනන්තරුන් අමතලා එතකොට තථාගතයන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව අන් පරිදි ආර්ය ආර්ය විනෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාවේ කියලා කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ආර්ය විනෙහි යම් අනුත්තර ඉන්ද්‍රිය භාවනාවක් දෙසන්නේක්ද මේ ඊට කාලයයි සුගතයන් වහන්සේ මෙහිට කාලයයි. භික්ෂු භාග්‍යවතුන් වහන්සේගේ වදන් අසා දරන්නායි. එසේ වීනම් ආනන්ද මනාකොට අසව මනාකොට මෙනෙහි කර කියන්නේ මේ කියලා ඔන්න බුදුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව බුදුන් වහන්සේ දේශනා කරන එසේ වහන්සේ ආශ්වත් ආනන්ද තෙරුණු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇසු. භාග්‍යවතුන් වහන්සේ තෙලවදාළසේක. ආනන්දය කෙසේ හින් ආර්ය විනේයි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව වේයත් ආනන්දය මෙසේයි මහානාට ඇසින් රූද ඔන්න දැන් බුදුන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනා වඩන ආකාරය පැහැදිලි කරනවා. කතමංච අරියස්ස විනයෝ අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනා හෝති ඉන්දාන දානන්ද බික්කුණෝ බික්කුණා රූපං දිස්වා uppajjati manapang uppajjati manapang uppajjati manapamanaapang සෝ එවම් පජානාති uppānaṁ ko මේ ඉදම් මනාපං uppānaṁ අමනාපං uppānaṁ මනාපාමනාපං තංචකෝ සද්ධාතං ඕදාරිකං පටිච්ච සමුප්පන්න. දැන් මේ කියන්නේ තේරුම මේ විදිහටයි මේකේ සඳහන් වෙන්නේ ආනන්දය දැන් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය භාවනා කරන හැටි ආනන්දයේ කෙසේයින් ආර්ය විනේහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාවේ යත් ආනන්දය මේ සස්නේ මහණහට ඇසින් රූ දැක මනාප උපදී අමනාප උපදී මනාප අමනාප උපදී හේ මෙසේ දැනගනි මට මේ මනාප අමනාප උපන අමනාප උපන මට මේ මහ මනාප උපන අමනාප උපන මනාප අමනාප උපන හේද සංකතය ඕදාරිකය පටිච්ච සමුප්පන්නය එතකොට බුදුන් වහන්සේ දැන් අපි ඔබට කියනවා දැන් මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. එතකොට අපි කියනවා මේ සිතට අරමුණ එන ඔය අරමුණ දකින්න කියලා. එතකොට බුදුන් වහන්සේ මේ නිවන් මඟ පැහැදිලි කරනකොට මේ ඉන්ද්‍රිය භාවනාව. ඒ කියන්නේ සිතට එන අරමුණු දකින ආකාරය. මේ විදිහට පැහැදිලි කරනවා. මේ සිතට අරමුණු එනකොට ඒ අරමුණේ ඒ අරමුණ මනාප අරමුණක්ද අමනාප අරමුණක්ද කැමැති අරමුණක්ද නැත්නම් රාගසිතක්ද ද්වේෂසිතක්ද මොහොත එහෙම නැත්නම් මේ අරමුණට ඇලෙනවද ගැටෙනවද කියලා දකින්න. දැන් අපි සාමාන්‍ය කියලා සිතට ආරම්භනා කරනවා. අපි උපමාවක් ගත්තොත් දැන් පොත දකින හිත. අපි නිතරම කතා කරන්නේ. එතකොට මේ පොත දකින හිත ඒ පොත දකින හිතට ඒ සිතක් ඇති වෙන බව අපිට අපිට සිහියක් තියෙනවා. ඒ වගේම ඒ සිතට අපි ඒ සිත පොත වටිනවද? පොතට අපි ඇලෙනවද? ගැටෙනවද කියලා අපිට සිහියක් තියෙනවා. එතකොට ඒ සිතට ඇලෙනවද ගැටෙනවද කියන එක ඒ මනාප අමනාප භව. එතකොට මට මේ මනාපය උපන අමනාපය උපන මනාප අමනාපය උපන හේද සංකත. ඒ කියන්නේ එකක් සකස් වෙන එක. දැන් අපි ගත්තොත් මේ මොහොතේ සිතක් ඇති වෙනොත් දැන් මේ සිත මේ සිත දැන් ගත්තොත් මේ සිත පොත දකින්න සිත කියලා අපි කිව්වොත් පමක් හිතේට. එතකොට දැන් ඒ සිතට අපි පොත කියනකොට මේ එක එක පොතට ඇලෙනවා එක පොතට ගැටෙනවා. එතකොට පොතට ඇලෙනවද පොතට ගැටෙනවද? එහෙම නැත්නම් මනාප අමනාප මනාප සිතක්ද සිතට ඇලෙනවාද ඒ සිතට ගැටෙනවාද ඒ සිතට ඇලෙනවාද ඒ සිතට ගැටෙනවාද ඒ සිතට ඉස්ඨාකා ඉස්ඨාකාන්ත මනාපා කියලා අපි කියන්නේ එහෙම නැත්නම් අපි කියන්නේ uppānaං කෝ මේ ඉදං මනාපං uppānaං අමනාපං uppānaං මනාපමනාපං තංචකෝ සංකතං ඕලාරිකම් පටිසමුප්පන්න එතකොට දැන් අපිට මේ සිතක් හටගත්තොත් ඒ සිත ඇත්තටම බාහිර තියෙන එකක් නෙමෙයි. අපි ඒක දැන් ධර්මයේ පැහැදිලි කරනකොට තේරුම් ගත්තා. ඒතර ඒක සංකතය, සකස් වුණු එකක්. ඒක එතකොට ශබ්ද වර්ණව එකතු වීම, ශබ්ද වර්ණ ගන්ධ රස පහස මේ ආයතන වල එකතු වීමෙන් අපි දෙයක් කියලා දැනගන්නේ. ඒක දෙයක් කියලා දැනගත්තොත් ඒකට අපි ඇලෙනවනේ. හැබැයි එතන දෙයක් ඒකට අපි දෙයක් කියලා දැනගත්තොත් නේ ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ. රාගදේශමෝ සිත් අට ගන්න දෙයක් තිබ්බොත් නේ. හැබැයි එතන දෙයක් නැත්තම් අපි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. නමුත් මෙන්න මේ අවස්ථා දෙක තියෙනවා. එකක් තමයි ධර්මයේ දන්න කෙනා. ඒ කියන්නේ ආර්ය විනේ ඉන්න කෙනා. අනිත් කෙනා තමයි ධර්මයේ නොදන්න කෙනා. ඒතර බුදුන් වහන්සේ මේ දෙපැත්තම පැහැදිලි කරනවා. බුදුන් වහන්සේ කියනවා මෙතන ඒ මනාප අමනාප ඒකට ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒක සංකතයක්. පටිච්ච සමුප්පන්නයි. ඒ උපේක්ෂා සිතක් ඇද්ද? ඒද දැනගන්නේ. ඇද්ද තෙල සාන්තේ ප්‍රණීතේ. උපේක්ෂා සිතක් නම් එත සාන්තේ ප්‍රණීතයි. ඔහුට ඒ උපන් මනාපය, උපන් අමනාපය, උපන් මනාපමනාපය, ඒ උපේක්ෂාව, ඒ කියන්නේ උපන් මනාපමනාපය ඒ සිත ඇලෙනවද, ගැටෙනවද, ඇලුනේ ගැටුනේ නැද්ද? අනේ ස්වභාවය ආනන්දේ යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස්සර පියන්නාසේ ඒ ඇස්පියා හෙලන්නාසේ ඒ කියන්නේ ඇස්සරලා වහන සැනින් ඒ කියන්නේ ඇස්පිල්ලක් ගහන සැනින් අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට මේ දැන් මේ කතා කරන්නේ චක්කු විඥාන සිතක් ගැන ශීඝ්‍රව ඒ ඒ තරම් වේගයෙන් ඒ වෙලෙහිම ඒ මොහොතේම උපන්න ඒ අරමුණේ ඇලීම හෝ ගැටීම දකීද සිහියෙන් නුවණින් දකීද ඒ ඇලීම ගැටීම ඒ මොහොතේම ඒ සත්‍ය දැකලා එහෙම නැත්නම් මිදෙයිද ඒ විදර්ශන උපේක්ෂාව පිහිටා සිටීද ආනන්දේ මේ ආර විනේහි චක්කු විනේ ඒ චක්ෂු විනේ රූප විශේෂයි අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනායි කියන ලැබේ. එතකොට මේ අනුත්තර වූ ඒ කියන්නේ අපිට ඇසෙන් රූපයක් දැකලා ඒ ඇසෙන් දැකපු රූපයට අපි චක්කු විඤ්ඤාණ සිතක් කියලා ගත්තොත් ඒ සිතට අපි මේ කාරමුණක් මේ බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ දැන් අපි මේක ඔබට තේරෙන විදිහට තවට විග්‍රහාත්මකවම පැහැදිලි කරන්නේ. වාක්‍යයේ තියෙන්නේ ඒකට ඇලෙනවද ගැටෙනවද ඒ ඇලෙන ගැටෙන ඇලුනේ ගැටුනේ නැති ස්වභාවයක්ද මෙන්න මේක මෙන්න මේ මෙන්න මෙතනට තියෙන සිහිය අවදිය තමන්ට 100ක් තියෙනවා නම් මේ මොහොතේ ඇසින් දැකලා රූපයක් ඒ ඒ ඒ අරමුණට පොත දකින සිත කියලා අපි කියන එකට ඒකට ඇලෙනවද ගැටෙනවද එහෙම නැත්නම් ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැද්ද මෙන්න මේ ධර්මයේ දකින කෙනා එහෙම නැත්නම් මේ සුතමේ ඥානෙ තියෙන කෙනා ඒ කියන්නේ බුද්ධ දර්ශන අවබෝධය තියෙන කෙනා සත්‍ය ඥානෙ තියෙන කෙනා යථාභූත ඥානෙ තියෙන ඒකද බික්ඛවේ බික්ඛු මේ ශාසනයේ භික්ෂුව ඉද බික්කවේ බික්කු ඒ කියන්නේ මේ ශාසනයේ මේ සත්‍ය දකින්න භික්ෂුව එන අරමුණට සිහියක් තියෙනවා ඒක ඇලුනද ගැටුනද ඒ නැත්තම් ඒක ධර්මයේ දැක්කද ඒ සංකත සකස් වුණු දෙයක් බාහිර තියෙන එකක් නෙමෙයි මේ සදාගත් එකක් ඇසකන දිවනාසයෙන් එන ඒ ඒ ශබ්ද වර්ණ එකතු කරගත්ත පටිච්ච සමුප්පන්න වුණු සංකත දෙයක් සකස් කරගත්ත දෙයක් බාහිර දෙයක් නෙමෙයි කියලා දැනගත්තා. එතකොට ඒ දැකපු දේ ඒ බාහිර තැන ගන්න නෙමෙයි පේනවනේ මේ සිතනවා සිතම බව දැනගත්තා. එමනම් ඒකට ඇලෙන්නේ නැහැ. ඒකට ගැටෙන්නේ නැහැ ධර්මයේ දැක්කා. අන්න ඒ අන්න එතන යාර විනීතයෙන්. එතරම්යි බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ උපන්න උපන් මනාප අමනාප ඒ ඒ ඒ මොහතෙම ඇසිපිල්ලක් ගහන් සැනි ඒ සිත හටගත්ත මොහතෙම ඒ සිත ඒ සිතේ ඇලෙන්න ඇලෙන්නේ ගැටෙන්නේ ඒ සිතේ ඇලෙන ස්වභාවය දකිනවා සිහියෙන් එහෙම නැත්නම් ගැටෙන ස්වභාවය දකිනවා එහෙනම් ධර්මයේ දැකලා ඒ සිතට ඇලුනේ ගැටුනේ නැති උපේක්ෂා ස්වභාවය ඒ ඇසිපිල්ලක් ගහන සැනේ සිත හටගත්ත සැනින්ම දකිනවනම් පෙරපසු නොවියේ මොහතෙම සිහියක් උපදිනවා නම් ඒ සිතේ උපදින සිහියයි මේ කතා කරන්නේ. අන්නේ අන්නේ සිහිය තේන කෙනා අන්න ඒ චක්කු විඥාන සිතෙහි ඒ ආර්ය විනෙහි චක්කු විඥාන රූප વિશે අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනයයි කියන ලැබේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒක තමයි මෙතන මනාප අමනාප උපානම් මනාප අමනාපං නිරුජ්ජති උපේක්ඛා සන්ට සන්ටාති අයං උච්ච අයං උච්චතානන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා චක්කු විනේසු රූපේසු. ඒතර ඒ විදිහටම මේකේ පෙන්නනවා. ශබ්දේ ඇහැ කනට ශබ්දයක් ඇහිලා අපි කනට දැන් ශබ්දයක් ඇහිලා ඒ කනට එන ශබ්ද ඒ ශබ්ද සිතට පෙන්නනවා ඒ මොහොතේම ඒ සිතට එක්ක ඇලෙනවද එක්ක ගැටෙනවද එක්ක ඒ සිතේ ධර්මයේ දකින්නවද පටිච්ච සමුප්පන්න බව සංකත බව සකස් කරගත් දෙයක් බව සිතම බව බාහිර තියෙන දෙයක් නෙමේ නොවන බව අන්න එහෙමනම් ඒ සිත දැකලා මිදෙනවද අන්න ඒ සෝත විඥාන ශබ්ද සබ්දසිතෙහි ඒ සෝත විඥාන ආර්ය විනේහි සෝත විඥාන සබ්දසිතෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාය කියන ලැබේ. එතකොට ඒක බුදුන් වහන්සේ එතනදී පෙන්වන උපමාවකින් යම්සේ බලවත් පුරුෂයෙක් නිදුකින්ම අසුරු සැනක් ගහන සැනි අසුරක් ගසන්න සැනින් ඒ කියන්නේ අර විදිලක් කොටන වගේ එසුරු සනක් ගහන සැනින් එන ශබ්දේ ඒ මොහොත මේක ඇලෙන ගැටෙන ස්වභාවයට තියෙන සිහිය එහෙම නැත්නම් ඒක ධර්මයේ දකින්න කෙනෙක් නම් ඒ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ භික්ෂුවක් නම් ඒ ආර විනේ ඒ ආසෝත විනේ ඒ ආර විනේ සෝත විනේ ශබ්ද විශේෂ අනුත්තර ඉන්ද්‍රිය භාවනා ඉන්ද්‍රිය භාවනායේ කියනු ලැබේ අයං උච්චතෝ එතකොට මෙතන පේනවා උපානම් මනාපං අමනාපං උපානම් මනාපමනාපා නිරුජ්ජanti උපේක්ඛා ගට්ඨාති අයං උච්චතානන්ද අරියස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා සෝත විනේ විඤ්ඤේසු සද්දේසු. එතකොට එතන ඒ ඉන්ද්‍රිය භාවනාව ඒ සෝත විනේ ශබ්දසිත ඉන්ද්‍රිය භාවනාවේ නියැලෙන ඒ මිදබික්ක විකු මේ ශාසනයේ භික්ෂුවක් කියලා බුදුන් වහන්සේ කියනවා. එතකොට ඊට පස්සේ මේ උපමා වගේ බුදුන් වහන්සේ පෙන්නනවා මේ ගහන විඥාන සිතට. ඒ කියන්නේ ගඳක් දැනෙන සිතක්. ඒ කියන්නේ ගන්ධ සිතක්. එතකොට ගන්ධ සිතකදී මොකද වෙන්නේ? ඒත් ඒ වගේමයි එතකොට ඒතනත් ඒ විදිහටම ඒ සිත හටගත්ත මොහොතේම ඒක ඉදබික්ඛය බික්ඛු මේ ශාසනයේ භික්ෂුවක් නම් ඒ බාහිර නොවේ සිතම බව දකිනවා අපි තුමු දැන් අපි අපි තුමු දැන් දැන් අපි සුවඳක් දැනෙනවා අපි කියනවා පිච්චමලේ සුවඳ. එතකොට එතනම අපි දකිනවා ඒතර පිච්චමල කියන්නේ පිච්චමලේ සුවඳ කියන්නේ. එතකොට මේ මොහොතේ මේ සුවඳ එන මොහොත මේ එතන අපි එතන අපි එක මේ මොහොතේම පෙරපසු නොවේ මේ මොහොතේම අපිට මේක සිතක් බව දකිනවා නම් මේක බාහිර දෙයක් නෙමෙයි කියලා දකිනවා අපේ මේ නාසාග්‍රයේ මෙතනම හටගත්ත දෙයක් බව සංකතයක් එතකොට සකස් වුණු දෙයක් එතකොට පටිච්ච සමුප්පන්නයි මේ මේක චිත්තයක් බව හඳුනනවා නම් බාහිර නොවන බව දකිනවා නම් අන ඉද බික්කෝ බික්කෝ එකට ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් අර මනාප අමනාප ඇලීම ගැටීම එයාට සිහියක් තේනවා. ඒකට ඇලුනා කියලාත් සිහියක් තේනවා ඇලුනොත් ගැටුණා කියලා සිහියක් තේනවා ගැටුණොත්. තයි දබික්කේ විකු මේ සසනේ භික්ෂුව ඒ සත්‍ය දකිනවා නම් යථාභූත ඥාණයෙන් දකිනවා නම් ඒ විදර්ශනා ඥාණයෙන් දකිනවා නම් අන්න ඒ ගහන විඥාන සිතේ විදර්ශනා ඥානිකයා ඒ දැක්ක අනුත්තර ඒ සිත බව බුදුන් වහන්සේ පෙන්නනවා මේ ආර්ය විනයෙහි ගාහන විනයෙහි ගන්ධ විශේෂ අනුත්තර ඉන්ද්‍ර භාවනයේ කියන ලැබේ. ඒ විදිහටම කියනවා උපානම් මනාපං අමනාපං මනාප අමනාප නිරුජ්‍යති උපේක්ඛා ගණ්ඨාති අයං උච් අයං උචතානන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා ගාන විනේයේසු ගන්දේසු. එතකොට එතනත් බුදුන් වහන්සේ අර වගේම උපමාවක් තියෙනවා. පියුම් පෙතෙහි දිය මිදක් දිය මිදුෙහි පෙලෙන්නේද පිහිටා නොසිටිද්ද එසේ අර දිය මිදක් නෙළුම් නෙළුම් කොළේ මත දිය මිදක් නොහිට නොපිහිටන්නාසේ. ඒ කියන්නේ ඒ මත අර ඇලෙන්නේ ගැටෙන්නේ නැති ඒ ස්වභාවය උපමා කරන බුදුන් වහන්සේ එතනදී මේ ගඳ ගඳට ඇලෙන්නේ නැති ස්වභාවයේ දියබිදක් නෙළුම්පතේ නොගැටි ඇලි නොඇලි තියෙනස්සේ එතකොට එන ඒ ගන්ධ සිතෙන් මිදීම බුදුන් වහන්සේ උපමා කරනවා. ඒ වගේම අපි ඊගාට බුදුන් වහන්සේ මෙතනදී පෙන්නනවා මේ රස සිතක් ගැන. එතකොට තවද ආනන්දය මහනහට දිවින් රසවිඳ මනාප උපදී අමනාප උපදීද මනාප අමනාප උපදීද පුනපපරං ආනන්ද භික්ඛුනා ජීවහා රසං සේයතා සේයතවා uppajjati මනාපං uppajjati මනා අමනාපං uppajjati මනාප අමනාපං සෝ එවං පජානාති අනපජානාති ඒක දකිනවා යථාභූත ඥානේ uppanan uppananan කෝමේ ඉදං මනාපං uppanan මනාප uppānaṁ manāpa amanāpaṁ tañcakō සංකතං ඕලාරිකං අපටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං උපේක්ඛා ති ඉපකාති ඒ කියන්නේ සංකත බව යථාභූත ඥානයේ තියෙන ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනයේ භික්ෂුවක් ඒ මොහොතේම ඒ කියන්නේ දිවට රසක් දැනෙන ඒ මොහොතේම දැනෙන මොහොතේම පෙරපසු නොවේ. එතකොට යථාභූත ඥානයේ තියෙන භික්ෂුව මේ ශාසනයේ භික්ෂුව. එතකොට ඒ ඉද පෙරපසු නොවේ. ඒ මොහොතේම. එතකොට ඒක පටිච්ච සමුප්පන්න බව. ඒ ඒ සිත ඒ කියන්නේ සිත බාහිර දෙයක් නොවන බව. සංකත සකස් වුණු දෙයක් බව. මේක සිතුවිල්ලක් බව. ඒ ඒ මොහොතේම ඒ සිත දිවට රසක් දැනෙන මොහොතේම අපි අර කියන්නේ දිවට රසක් දැනෙන තැනම ඒක අපි ඒ ඒ ඒ රසසිතක් ඒ ජීව විඥාන සිතක් අපි සිහියෙන් අපි මේ දැන් මේ දැන් අසකන දිවනාසය කයමන කියන ආයතන හයටම එන අරමුණු බුදුන් වහන්සේ ඒ අරමුණු ඒ මොහොතේම පෙරපසු නොවේ ඒ මොහොතේම සත්‍ය සිතරේන අරමුණේ සත්‍ය දකින්න හැටි මේ ඉන්ද්‍රිය භාවනාව තුළ පෙන්නනවා ඒ අරමුණු ඒ මොහොතේම ඒවා ප්‍රකට වෙනවා නම් ඒවට ඇලෙනවා නම් ඒකට සිහියක් තියෙනවා ඒකට මනාපද අමනාපද මනාපමනාප සිතුවිලක් පහළ වෙනවද? එහෙම නැත්නම් ිත වික්කේ බික්කු මේ ශාසනේ භික්ෂුව යථාභූත ඥාණයෙන් දකින්නවද? එතන බුදුන් වහන්සේ හොඳට ඒක පේනවා මනාකොට පජානාති කියන්නේ සත්‍ය දකින්නවනම්. එහි සත්‍ය දකින්නවනම් පජානාති. ඒ සංකතං කියලා දකින්නවනම් සකස් වීමක් කියලා දකින්නවනම් පටිච්චසමුප්පන්න කියලා දකින්නවනම් සිතුවිල්ලක්ම කියලා දකින්නවනම් ඒක බාහිරින් හොයන්න යන්නේ නැහැ. අන්න මිදෙනවා. අන්නේ මිදෙන වික්ෂුව ගැනයි කතා කරන්නේ. ඒ මොහොතේ මේකට නොඇලී මිදෙන එක. ඒතරත් උපමාව බුදුන් වහන්සේ පෙන්වනවා කෙල පිටක් ගසන්නාසේ කෙල පිටක් ගසන්නාසේ ඒ මොහොතේම ඒ වේගයෙන් ඒ මොහොතේම පෙරපසු නොවේ එතනම දකින්නවා කියන උපමාව තමයි පෙන්නන්නේ. එතකොට ඒ විදිහටම කියනවා කලින් කිව්වට උපානම් මනාපං උපානම් මනාපමනාපං නිරුජ්‍යති උපේක්ඛා ගට්ඨාති අයං උච්ච අයං උච්චතානන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා ජීවහා විනේසු රසේසු. එතකොට එතන රසට නොඇලෙන රසට ඇලෙන එහෙම නැත්නම් යථා පජානාති යථා භූත ඥානෙන් දකින්න කියන ඒ දකිනවා නම් යථා භූත ඥානෙ ඉද බික්කේ බිකු මේ සසනේ භික්ෂුව එහෙමනම් එතන සංකත බව සකස් වුණු බව සිතුවිල්ලක් බව පටිසම්පන්න බව ඒ රසසිතට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. එහෙනම් එතනින් මිදෙනවා. අන්න එතකොට රසසිතෙන් මිදෙන ආකාරය. එතකොට ඒ වගේම බුදුන් වහන්සේ ඊට පස්සේ පෙන්නනවා කාය ප්‍රාසද්ද සිතක්. එතකොට පොට්ටබ්බ කියන එක පුනචපරං ආනන්ද බික්ඛුනෝ කායේන පොට්ටබ්බං පුසිත්වා උපජ්ජති මනාපං උපජ්ජති මනාප අමනාපං උපජ්ජති මනාප අමනාපං සෝ එවං පජානාති අනපජානාති සත්‍ය දකින්න භික්ෂුව. ତର උප්පානංකෝ මේ ඉදං මනාපං උප්පානං මනාප අමනාපං තංචකෝ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදං උපේක්ඛාති අන්න එතන මිදීම සත්‍ය දැකලා මිදෙනවා එතකොට ඒ පහසට ඇලෙන්නේ නැති එක එතකොට කායට දැනෙන පහසට මනාපයක් කැමැත්තක් අකමැත්තක් එහෙම නැත්නම් කැමැත්තා අකමැත්තන් එහෙම නැත්නම් මේක සිතම බව දකිනවනම් බාහිර නොවන බව දකිනවනම් ඒ සිතුවිල්ලක් කියලා දකිනවනම් පටිසම්පන්න කියලා දකිනවනම් සංකත කියලා දකිනවනම් ඒ පජානාති සත්‍ය දකිලා මිදෙනවනම් අනේද භික්ඛවේ විකු මේ ශාසනයේ භික්ෂුව ඉන්ද්‍රිය භාවනාව තුළ විදර්ශනා යෝග්‍ය කියලා විදර්ශනා වඩනවා කියලා කියනවා විදර්ශනෝ උපේක්ෂාව පිහිටා සිටි කියලා බුදුන් වහන්සේ අනේ විදිහට පෙන්ලා දෙනවා එතකොට මේ සත්‍ය දකිනවනම් තමයි මෙසේ උපන් මනෝපානා අමනාප නිරුද්ධ වේද ඒ භික්ෂුව. එතකොට ඒක වාක්‍යයෙන් කියනවා නම් එවං එවං උපානං මනාපං උපානං මනාපා මනාපං උපානං අමනාපා උපානං මනාපා මනාපා නිරුජ්‍යති උපේක්ඛා ගට්ඨා ගට්ඨාති අයං උච්ච අයං උච්චතානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා කාය විනයේසු පොට්ට පොට්ටබ්බසු පොට්ටබ්බේසු එතකොට ඒක උපමා කරනවා වක්කල හක අත දික්කල සැනින් ඒ මොහතෙම එන කයට දැනෙන උණුසුම සීතල තද ගතිය ඒ ඒ කයට දැනෙන පහසට ඇලෙන්නේ නැති ඒ සිතම බව දකිනවා එයත් කාය විඥාන සිතක් බව දකිනවා විඥාන මායාවක් බව දකිනවා නම් එයත් බාහිරින් එයා බාහිර දෙයක් නොවන බව දකිනවා නම් සිත සිතට දැනෙන විඥාන දැනීමක් බව දකිනවා නම් ඒ සිතට මනාප අමනාප ඇති වෙන්නේ නැති බවට සිහියක් තියෙනවා නම් ඒ සිත නැත්තම් ඇති වෙන බවට සිහිය තියෙනවා නම් නැත්තම් ඒක යත් ප්‍රජානාති දකිනවා නම් පරජානාති සත්‍ය දකිනවා නම් සංකත බව පටිසම්පන්න බව දැකලා මිදෙනවා නම් අන්නේ ඇයි විදර්ශනා භාවනාව කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. තවද ආනන්ද මහනහට මනසින් දහම් දැන මනාප උපදී. අන්න ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා පුණජ පරං ආනන්ද බික්ඛුනෝ මනසා ධම්මං විඥානං විඤ්ඤාය උපජ්ජති මනාපං උපජ්ජති මනාප අමනාපං සෝ එවං පජානාති උපානංකෝ මේ ඉදං මනාපං උපානං මනාපමනාපං මනාපමනාතංච කෝ සංකතං ඕදාරිකං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සාන්තං ඒතං ප්‍රණිතං යතිදං උපේක්ඛාති තස්සතං උප්පානං මනාපං අමනාපං මනාපංච නිරුජ්ජති උපේක්ඛා ගට්ඨාති සේයතාපි ආනන්ද බලවා පුරුෂෝ එතකොට ඊට පස්සේ කියනවා බලවත් පුරුෂයෙක් සේයතාපි ආනන්ද බලවත් පුරුෂයෙක් යකඩයක් ගිනිගත් යකඩයක් ඇවුණු යකඩයක් දියබිඳක් වැටුනොත් ඒ දියබිඳ ඒ ඒ මොහොතේම වාෂ්ප වෙනාසේ ඒ දියබිඳ වැටි ඒ ඒ මැකියන්නාසේ ෂය වෙන්නාසේ ඒ මොහතෙම එතකොට මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා නම් අන්නේ විදර්ශනා මේ ඉදබික්ක විකු මේ ශාසනේ විදර්ශනා යෝගියෙක් කියලා බුදුන් වහන්සේ ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන ඒ යථාභූත ඥානෙ ප්‍රඥානාති දකිනවා නම් ඒ මොහොතේ මේ ආපු අරමුණ ඒ සිත සත්‍ය දකිනවා නම් දැකලා මිදෙනවා නම් ඒ සිතුවිල්ල බව දකිනවා නම් සිතම් බව දකිනවා ඒක මොහොතේම ඒ මොහොතේ මේ සත්‍ය දැකලා මිදෙනවා නම් අනේ මොහොතේම අරද ගිනියන් උණු යකඩයකට දිය බිඳක් වැටුනොත් ඒ මොහොතේම ෂය වෙලා ගියා වගේ එතකොට ඒ සත්‍ය අවබෝධ කරනවා අනේ විදර්ශනා යෝගියෙක් කියලා බුදුන් වහන්සේ උපමාවෙන් පෙන්නනවා එතකොට උපානං මනාපං උපානං අමනාපං උපානං මනාප අමනාපං නිරුජ්ජanti උපේක්ඛා ගට්ඨාතේ අයං උච්චානන්ද අරියස්ස විනයෝ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා මනෝ විඥානේසු ධම්මේසු එවං කෝ ආනන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනෝ හෝති කියලා අන්න එය අනුත්තර ඒ අනුත්තරත්වයට පත්වීම එහෙම නැත්නම් ඒට උපේක්ෂාවට පත්වීම ඒ ඒකට ඒ බුදුන් වහන්සේ ඒ ආයතන වලින් මිදුණු ස්වභාවය තමයි මේ අනුත්තරත්වය කියලා පෙන්නන්නේ ඒ උත්තරිත උත්තරීත්වය පෙන්නන්නේ එතකොට ඒ ආයතන පිනවන ඒ ආයතන පිනවන තැනින් මිදීමයි අනුත්තරත්වය කියලා පෙන්වන්නේ. ආනන්දේ කෙසේ හේයින් ඊට පස්සේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්දේ කෙසේ හේයින් මේ ප්‍රතිපත්තිය තියෙන කෙනා අය ශේක්ෂ ප්‍රතිපත්තිය තියෙන කෙනා කතමංච කතංච ආනන්ද සේකෝ හෝති සේක පුජ්‍යලයා ඒ කියන්නේ මේ සත්‍ය දකින පුජ්‍යලයා සේකෝ හෝති පටිපදෝ ඉදානන්ද බික්ඛුනෝ බික්ඛුනා රූපං දිස්වා උපජ්ජති මනහපං උපජ්ජති මනහප අමනහපං සෝ තේන uppත්තේන මනාපේන uppත්තේන මනාපමනාපේන මනාපමනාපේන අට්ටි යති හරා යති ගිජුත් යති සෝතේන සද්දේන ඝානේන ජීවේන එතකොට සේයථාපි පොට්ටබ්බේන මනස මනස ධම්ම විඥාන උපජ්ජති මනහපං උපජ්ජති මනහපමනහපං උපජ්ජති සේයතේන උපන්නේන මනහපේ උපන්නේන මනහපමනහපේන අට්ඨියති හරායති ගිජුච්ඡති ඒවංකෝ ආනන්ද සේකෝ හෝති සේක පුජ්‍යලය කියලා කියනවා. එතකොට මේ මේ විදිහට මේ සත්‍ය දැකලා මිදෙන කෙනා සිතට එන අරමුණේ ඒ අරමුණට නොයැලෙන නොයැලෙන ඒ භික්ෂුව සේක සේක භික්ෂුව කියලා හඳුන්වනවා. එතකොට මෙතනදී තව වචන කීපයක් ඔබට අසන්න ලැබෙනවා. ආනන්දය මෙසේ හේයින් මහානාට ඇසින් රූ දැක මනාප උපදී අමනාප උපදී මනාප අමනු. ඒ උපන් මනාප අමනාපයන් දුකට පැමිණේ, ලැජ්ජාවට පැමිණේ, ජුගුස්සාවට පැමිණේ. ඒ ඇසෙන් දකින රූප, කනෙන් ඇහෙන ශබ්ද, නාසයෙන් දැනෙන ගන්ධේ දිවෙන් දැනෙන රස කනට ඒ කයට දැනෙන පහස මනසට එන අරමුණු ඒ එලෙස ඇලීම ගැටීම සිදු නොවේ නම් එහි මිදීමක් සිදු වේ නම් ඒ ඒ දකිනම් ඊට අට්ටියති හරාජ ගිජුත්‍යති ඊට ඇල්මක් ඇති වෙන්නේ නැත්නම් ආනන්දේ මෙසේ ඒසේක පුජ්‍යලයකයි කියනු ලැබේ ආනන්දේ කෙසේයින් ආර්ය වැඩූ ඉඳුරන් ඇත්තේ වේදයත් ආනන්දේ මේ සස්නේ මහානාට අසින් රූ දැක ඇලීමක් ගැටීමක් සිදු නොවේ නම් ඒ ප්‍රතිකූලයේ අප්‍රතිකූල සංඥා ඇති වන ඒ කැමැති කැමැති අකමැති ඇති නොවේ නම් ඉදින් ප්‍රතිකූල සංඥා අතර අප්‍රකූල සංඥා කියලා කියනවා. ඒතර ප්‍රතිකූල සංඥා ඇතිව වෙසේ අප්‍රකූල සංඥා ප්‍රතික්කූල සංඥා ඇතිවෙති අප්‍රතික්කූල සංඥා ඇතිවෙසේ නම් ඒ අප්‍රතික්කූල සංඥා ඇතිව ඉදින් මෙන්න මේ විදිහට යන දෙක දුරුකොට ඒ උපේක්ෂාව ඇතිව ස්මූර්තිමත්ව ඒ සම්‍යක් ප්‍රඥාවෙන් ඇතිව වෙසෙන්නෙම් නම් ඒ ඇලීමක් නැති ගැටීමක් නැති ඒ එන සිතට එන අරමුණට ඇලෙන්නේ නැත්තම් සිතට එන අරමුණට ගැටෙන්නේ නැත්තම් ඒ අරමුණේ සත්‍ය දකිනවනම් ඒ අරමුණේ සත්‍ය දැකලා මිදෙනවනම් අනේ මිදීම ඒ උපේක්ෂා සම්ම ප්‍රඥාවෙන් මිදීම කියලා බුදුන් වහන්සේ එතනදී වචනයක් පාවිච්චි කරනවා. ඒතකොට අපි ඒක pāli වචනෙන් බැලුවොත් ඒ පටික්කූලංච අපටික්කූලංච තදුභයං අබිනීවේ ජෙත්වා උපේක්ඛා උපේක්ඛෝ විහරේයං සතෝ සම්පජ්ජඤෝති උපේක් උපේක්ඛෝ ති විහරති සතෝ සප්පජ්ජෝ සම්පංජෝති සම්පංජානෝ සම්පජ්ජානෝ ඒ කියන්නේ සම්මා ප්‍රඥාවේ ඇති වෙසෙන්නේයි කියනු ලැබේ ඒ එතකොට ඒ සත්‍ය දැකලා මිදෙන කෙනා සම්‍යක් ප්‍රඥාවෙන් වෙසෙන්නේයි කියනු ලැබේ කියලා තේරුම පැහැදිලි කරනවා එතකොට ඊගාව ඡේදයට ගියොත් මේ තවදා ආනන්ද මහානාට ඒ විදිහටම කියනවා කනින් ශබ්ද දැක් අහලා නහයෙන් ගන්ධය ගන්ධේ ආග්‍රහණය කළා දිවෙන් රස ඉඳලා කයෙන් එතකොට පහස මනසින් එන දහම් මනාපමනාප ඇති වේනම් ඒ මනාප අමනාපයට අල්මක් ඇති නොවන ප්‍රතික්කුලෙහි අප්‍රතික්කුල සංඥා ඇති වෙන ප්‍රතික්කුල සංඥා ඇති වෙන ඒ විදිහට මෙතනදී මේ වචන දිගටම පාවිච්චි කරනවා අප්‍රතික්කුල සංඥා ඇති වේනම් ප්‍රතික්කුල සංඥා ඇති වෙන පටික්කුල අපටික්කුල සංඤී විහාරේති ඒව ඒ ඒ අන්න ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුයි මිදෙනවා විහාරේති අපටික්කුල සංඤේ තත්ත විහාරති සත්ත සචේ ආක්කත්තේ අපටික්කූල පටික්කූල විහාරති පටික්කූල සංඤ්ඤ තත්ත්ව විහරති මේ හැම එකකින්ම මිදෙන ස්වභාවයක් මෙතන විහරති විහරති කියලා. ඒතර මේ සංඥාව ගැන කතා කරනවා. පටික්කූල සංඥා, ඇලෙන සංඥා, අපටික්කූල සංඥා ගැට ඒවට ඇලීමක් නැති අපි කියන්නේ මේ රාගදේශ මොහ ස්වභාවයම තමයි මේ සිතක් කියලා ගත්තොත් දෙයක් කියලා ගත්තොත් ඒකට එක්ක වැලෙනවා ඒක එකට ගැලෙනවා සරලව පැහැදිලි කරනවා මේ pāli භාෂාවෙන් පෙන්වන කාරණාත් මේ පැහැදිලි කරලා තියෙන තේරුමත් බොහොම සරලව පෙන්වනවා ඒක අපි ගොඩක් පටලව ගන්න අවශ්‍ය වචන කොටකට යන්න අවශ්‍ය මෙතන එන අරමුණට ඇලෙනවද ගැටෙනවද කියන එකයි තියෙන්නේ ඒ අරමුණේ සත්‍ය දකිනවා නම් ඒ අරමුණට ඇලෙන්නේ නැත්තම් එවුන්ට ගැටෙනවා එහෙම නැත්නම් අපිට සිහියක් තියෙනවා ඒ මෙතන ඒ අරමුණට ඇලුනද ඒ යාළුවන්ට ගැටුණාද කියලා. එහෙම නැත්නම් යාළුවන්ට ඇලුනද ගැටුණද නැද්ද? යාළුවන්ට ඇලුන් ඇලුන් නැති බව ගැටුන් නැති බවට තියෙන සිහිය. අනේ සිහිය තමයි මෙතනදී අපිට අපිට මේ මේ සිතට එන මේ අරමුණ, ශබ්ද සිතක්ද, වර්ණ සිතක්ද, ගන්ධ සිතක්ද රස සිතක්ද පහස සිතක්ද ඒ මනෝවිඤ්ඤාණයෙන් එන සිතුවිල් ඒ මේ ద్వාර හයෙන් එන අරමුණ ඒ අරමුණු සත්‍ය දැකලා මිදෙන කෙනා තමයි සීක පුජ්‍යලය කියලා කියන්නේ ඒ මිදෙන ඒ නිවන් මඟ යන ඒ මේ ඉදබික්ඛය බික්ඛු මේ ශාසනයේ භික්ෂුවක් කියලා කියන්නේ ඒ ආර්ය විනය කියන්නේ එතකොට මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන කෙනෙක්. එමන එයයි ආර්ය විනය, එයයි චක්ක විනයසු ආර්යෝ කියලා කියන්නේ. එතකොට ඒ ආර්ය විනය රකින්න කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන කෙනායි. ඒකට මේ විදිහට බහුල යමෙක් දිගටම පුරුදු වෙනවා නම් බහුලී කතා කරනවා නම් ඒ කියන්නේ එනේන අරමුණු මේ විදිහ දැකලා බලන ඒ කාන්තේම ආශ්‍රව කෙලෙස් ඡේවල නිවන් දකින්න බව ඊගාචේදීදී පැහැදිලි කරනවා. ඒකට ිතකෝ ආනන්ද දේසිතා මයා අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා දෙසිතෝ සේකෝ පටිපදෝ එතකොට මේ පටිපදාව පුරනවා නම් ඒ සීක පුජ්‍යලයා ඒ ඉන්ද්‍රිය භාවනාව යෙදෙනවා නම් ඒ විදර්ශනා භාවනාව යෙදෙනවා නම් අන්නේ කෙනා දෙසිතෝ අරියෝ භාවිති ඉන්ද්‍රියෝ යංකෝ ආනන්ද ස්ථාරෝ කරණීයා සාවකාතං හිතේසිය හිතේසිත එතකොට මේ විදිහටම කියනවා ආනන්දේ ශ්‍රාවකයන්ට භාවිතේ වූ ආර්ය තෙමේ දෙසාද ආනන්දේ ශ්‍රාවකයන්ට හිතර්ෂිය අනුකම්පා කරන ඒ ශාස්ත්‍රූ විසින් අනුපා අනුකම්පා පිණිස යමක් කටයුතුද ඒ මා විසින් තොපටය කරන කියා දෙන ලදී ආනන්දේ තෙල උක්ෂම් මේ දහම අහලා මේ දහම අහලා දැන් ඊගාවට කියනවා තෙල ආනන්දේ දහමේ දහමේ හැසිරෙව කියන වචනේ කියනවා අර වෙනද අර සාමාන්‍ය සූත්‍රවල කියන විදිහටම කියනවා එතකොට ඒතානි ආනන්ද රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරේනි දහනන්ත මා පමාදේත මා පච්චා විපටි සරිතෝ අහුත්වා අයං වෝ අහකං අනුස්සාතිති ඉදමෝච භගවා අත්තම අත්තමතෝ ආයස්සමා ආනන්දෝ භගවතෝ වාසිතං අභිනන්දතිති භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කළ සේක ආයස්මත් ආනන්ද තෙරණෝ සතුටු භාග්‍යවතුන් වහන්සේගේ වාසිතය අනුමෝද අනුමෝදන කළෝය එතකොට මෙන්න මේ <laughs> ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුළ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ එතකොට මේ ශේක පුජ්‍යලයා එහෙම නැත්නම් ආර විනය කියන්නේ සිතට එන අරමුණේ ඒකට ඇලෙනවද ගැටෙනවද ඒ සිතට අරමුණක් එනකොට ඒ අරමුණට ඒ අරමුණ ඒ දෙයක් කියලා ගත්තොත් ඒකට අපි ඇලෙනවා ගැටෙනවා ප්‍රජානාතිය සත්‍ය දකින්නවා ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒ මිදීම සිද්ධ වෙනවා අන්න ප්‍රජානාති කියන තැන එතකොට බුදුන් වහන්සේ පෙන්නනවා ඒ අරියානන්දස්සාව කියන තැන ආර්ය විනය රකින්න තැන අන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන ඒ ඒ ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදේ නම් ඒ සේක පුජ්‍යලයක් කියලා ඒ මේ නිවන් මග යන කෙලෙස් ෂය කරන මාර්ගයේ බුදුන් වහන්සේ ඒ විදිහට පැහැදිලි කරනවා. එතකොට සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන ආකාරයේ ඒ එන ඒ අසකන දිව අසකන දිවනාසය කයමන කියන ඒ ආයතන හයෙන් කුමන ආයතනයකට ඒ සතර ඉරියව්වෙම ඒ එන අරමුණු වල සත්‍ය දැකලා මිදෙන එක ඒයි නිවන් මඟ කියන එක මේ ආර්ය විනේ තුල ඒ ඉන්ද්‍රිය භාවනාව තුළ බුදුන් වහන්සේ මනාකොට පෙන්වා දෙනවා. ඉතින් ඔබත් මේක දකින්න ඕනේ, නුවණින් දකින්න ඕනේ. ඇත්තටම සත්‍ය ඥානය තියෙන කෙනෙක් අර ප්‍රජානාති කියන වචනේ මේ හැම ඡේදයකම අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම පටිච්චසමුප්පාන මේක සකස් සංකතං මේක සකස් වෙන දෙයක්. සිතක සකස් සඳහා සිතුවිල්ල බාහිර දෙයක් නොවන බව දකින ආකාරය ඒ පජානාති කියන එකේ ඒ කොහොමද ඒ පජානාති වෙන්නේ කොහොමද පරජානාති කිය සත්‍ය දකිනවා කියන්නේ අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ ඒතොර එතනම පැහැදිලි කරන බුදුන් වහන්සේ සංකතං පටිච්ච සමුප්පන්නං ඕලාරිකං ඒක සකස් වුණු දෙයක් පටිසම්පන්න දෙයක් බාහිර තියෙන දෙයක් නෙමෙයි. එතකොට ඒකට ස්ථාකාන්තා මනාපා කියන තැනට එන්නේ නැහැ. ඒකට එතකොට ඒකෙන් මිදෙනවා සත්‍ය දකිනවා. ඒ පජානාති කියන කෙනයි සත්‍ය දකින කෙනයි. එහෙම නැත්නම් අපිට සිහියක් තියෙන්න ඕනේ අපිට ඒකට ඇල්ුණද කියලා. ඒකට අපිට ගැටුණද කියලා සිහියක් තියෙන්න ඕනේ. ඒ ඒකට මනාපමනාපය ඇති වෙන ආකාරයේ අරමුණක් කියලා. එහෙම වුණොත් එතන අපි ප්‍රජානාති ඒ සත්‍ය දකිනවා නම් ඒකෙන් උපේක්ඛාවට එනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං උපේක්ඛාති කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේ සූත්‍රයේ මනාකොට දකින්න ඕනේ නිවන් මඟට අනුගතව බොහොම පරිස්සමයි. ඇත්තටම කිව්වොත් මේ මේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුළ සම්පූර්ණයෙන්ම ඔබට ඔබ එදිනෙදා කටයුතු කරන ආකාරය තුළ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන ආකාරය බුදුන් වහන්සේ ඒ එක වාක්‍යයෙන් එක වචනයෙන් සූත්‍රයෙන් මනාකොට පෙන්눔 කරලා තියෙනවා. එහෙමනම් ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන ඒ නිවන් මඟ කටයුතු කරන යෝගාචරයෙක්ට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඒකට උපනිශ්‍රය වෙනවා. නිවනටම හේතු වෙනවා. ඉතින් මාර්ගයේ හොඳින් පිරිසිදු කරගෙන තමන් බහුලී කතා වෙනවා නම් අවසාන ඡේදයේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒක නිතර නිතර පුහුණු වෙනවා නම් බහුලී කතා වෙනවා නම් තමන්ට ලෝකෙන් මිදෙනවා විනේය ලෝකේ කියන තැනට එනවා අනේ ලෝකෙන් මිදෙන ස්වභාවය ඒ ඒ සියල්ලෙන් මිදෙන ස්වභාවය ආධ්‍යාත්මික දියුණුව ඒක බාහිරින් දකින්නත් බෑ ඒ වගේම අධ්‍යාත්මික දියුණුව එදිනෙදා ඔබ කරන යමක් හෝ කටයුත්තක් කරන දේවල් කිසිවකට ඒ කිසි කෙනෙක් කිසිවකට සම්බන්ධයක් නැහැ. ඔබ වෙන්දට ඒවට ඇලිලා ගැටිලා කටයුතු කරන එකත් ඒවට ගිනි ගන්න නැතුව දැවෙන්න නැතුව ඒ දාහේ පිච්චෙන්න නැතුව ඒ සිතුවිලි වල මහා සාන්ත ස්වභාවයෙන් ඒ කටයුතු කරන්න ඔබට හැකියාවක් ධෛර්යයක් ලැබෙනවා මේ ධර්මයේ මනාකොට හොඳින් අවබෝධ කරගත්තොත් ගලපගත්තොත් ඒ සෝතාපන්න ආර්යාණන් ඒ සෝතාපන්න ආර්යයන් වහන්සේ කිසි දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒ කටයුතු නේන බව මෙයින් පැහැදිලි වෙනවා හොඳමයි එහෙනම් එහෙනම් මේ සියල්ල ඔබට නිවනටම උපනිෂ්ඨ වෙනවා තෙරුවන් සරණයි